ධර්මානු ශාසනාව දේශකයාණන් වහන්සේ කොළොන්නාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති කොළඹ බස්නාහිර පළාතේ ද්විතීය සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍යපාද පොත්තේවල විනීත ස්වාමීන්ද්‍රයන් වහන්සේ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 මානං පහාය සුසමාහි තත්තෝ සුචේතසෝ සබ්බ දීවිප්පමුත්තෝ ඒකෝ අරඤ්ඤේ විහරං අප්පමත්තෝ සමච්චු දෙයස්ස තරේය පාරංති ධර්මස්වනා බිලාසී වාසනාවන්ත පින්නතුනි ඔබ සිටින්නේ ඔබට ධර්ම දේශනා කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරවදාළ සංයුක්ත නිකායේ සගතක වර්ගයේ දේවතා සංයුත්තේට අයිති සතුල්ලප කායික වර්ගයට අයත් සූත්‍රයක් ඇසුරෙන් තමයි එහෙම නැත්නම් සකලික සූත්‍රය ඇසුරින් තමයි මම ඔබට අද ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඔබ සියලු දෙනාම මෙතෙන් සිට මේ ශ්‍රවණය කරන්නේ ශාන්තිනායක තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ධර්මයක් කියන හැඟීම හිතේ ඇති කරගෙන බුද්ධ ගෞරවය ධර්ම ගෞරවය සංඝ ගෞරවය තුනුරුවන් පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගෙන මේ ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්න. පින්නතුනි අපේ පෙර මහා විශාල පිනකින් මනුෂ්‍ය ආත්මභාවයක් ලබාපු මේ අපි මේ මනුෂ්‍යාත්ම භාවය දැන් එන්න එන්න කෙමෙන් කෙමෙන් අපිට ජීවත් වෙන කාලය ගෙවෙමින් පවතින්නේ. ඉතින් මනුෂ්‍යාත්ම භාවය ලබාපු අවස්ථාවේදී තමයි පිට පිනක් දහමක් සිද්ධ කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් විශේෂයෙන් අපි දැන් ඉපදිලා ඉන්නේ බුද්ධෝත්පාද කාලෙක බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලෙක තවම බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාලා අවුරුදු 2562යි වෙන්නේ. තවම බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ලෝකේ පවතිනවා. ඉතින් මේ ධර්මය තුලින් තමයි අපිට අපේ මෙලොව ජීවිත සාර්ථක කරගෙන පරලෝ ජීවිතත් සාර්ථක කරගෙන කවදා හරි දවසක මේ සසරින් එතර වෙන්න අපිට පිහිටවන්නේ ධර්මයයි කියන එක මේ පින්නතුන්ගේ අවධානයට යොමු කරගන්න ඕන මේ පින්නතුන් දන්නවා බුදුහාමුදුරු කෙනෙක් පහළ වෙන්නේ කලකින් කලකිනි බුදු කෙනෙක් උපදින්නේ ඉතින් බුද්ධෝත්පාද කාලයක් ලබන්නේ බොහොම කලකින් ඒ වගේම මිනිස්සෙක් වෙලා ඉපදෙන්නේ බොහොම අමාරුවෙන් දුකකිනි මිනිසාත් බව ලැබගන්නේ. ඒතින් ඒ දුකකින් අමාරුවෙන් ලබන්න පුළුවන් මනුෂ්‍යාත්ම භාවය දැන් අපි ලබලා තියෙනවා. ඉතින් මෙදෙකිනි මෙසසර දුක් දුරලන්නේ මෙන්න මේ කාරණා දෙක අවශ්‍යයි මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න. සසරින් එතර වෙන්න නම් බුද්ධෝත්පාද කාලෙක ඉපදෙන්න ඕන මිනිසෙක් වෙලා ඒ අවස්ථා දෙකම අපි දැන් ලබලා තියෙනවා. දැන් කල යුතුව පවතින්නේ සුදනෙනි කිම වීරිය නොකරන්නේ අපි වීරය කරන්න ඕන. ඉතින් ඒ වීරය කිරීමේ එක අවස්ථාවක් තමයි මේ සාන්තිනායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්න මේ අවස්ථාව ලැබෙන්නේ. මේ ධර්මයෙන් තමයි අපිට මෙලව අඩුපාඩු මගහරවාගෙන මෙලව කුසල් දහම් සිද්ධ කරලා මෙලෝ ජීවිතය සාර්ථක කරගෙන පරලෝ ජීවිතය සාර්ථක කරගන්න අපට අවස්ථාව ලැබෙන්නේ මේ බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් කියන හැඟීම හිතේ ඇති කරගෙන ඊටාම ශ්‍රද්ධාවෙන් යුක්තව බණ අහන විට ඔබට විශාල පිනක් අත්පත් කරගන්න පුළුවන් වගේම මෙලෝ පරලෝ දියුණුව සඳහා අපිට වැදගත් උපදේශ ධර්මාවාද රාශියක් මේ ධර්ම දේශනාව තුළින් ලබා ගන්නත් හැකියාව ලැබෙනවා අත්පත් කරගන්නා වූ පින් අපිට ධර්ම දේශනාව අවසානයේ ඔබ නමින් මිය පරලෝක ප්‍රාප්ත ඥාතීන්ට දෙවියන්ට අනුමෝදන් කරන්න පුළුවන් එනිසා ඒ හැඟීමෙන් යුක්තව ධර්මයේ ශ්‍රවණය කරන්නේ මේ සූත්‍රයේ නම මම කලිනුත් මතක් කළා සකලික සූත්‍රය සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ සතුල්ලපකායක වර්ගයට අයත් සූත්‍රයක් බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩ වාසය කරන කාලේ සිද්ධ වෙච්ච සිදුවීමක් ඇසුරෙන් තමයි මේ සූත්‍රය සකස් තියෙන්නේ පින්නතුනේ අපි ඔබ අපි කවුරුත් දන්නවා බුදුරජාණන් වහන්සේට බුදුහාමුදුරුව විනාශ කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ මැරවීම සඳහා දේවදත්ත හාමුදුරුව නොයෙක් උපක්‍රම කළා. බුදුහාමුදුරුව විනාශ කළා මේ බුදු වෙන අපේක්ෂාවෙන් අජාසත් රජුරුවොත් එක්ක එක්කහුව වෙලා නොයෙක් දේවල් කළා. දුනුවා යන්නේ දුවා යෙදුවට බුදුහාමුදුරුවන්ට හානියක් කරන්න හැකියාවක් ලැබුණ නැහැ. ඊට පස්සේ නාලාගිරිය ඇතා රාකල දහසයක් පොවලා බුදුහාමුදුරු ඉදිරියට බුදුහාමුදුරු මැරීම සඳහා එව්වා. ඒනුත් වැඩක් වුණේ නැහැ. ඊට පස්සේ දේවදත්ත හාමුදුරුවෝ කල්පනා කළා මම්ම මේක වැඩේ කරන්න ඕනේ කියලා බුදුහාමුදුරුවෝ දවසක් ගිජ්ජකූට පර්වතයේ පාමුල සක්මන් කරමින් ඉන්න අවස්ථාවේදී මේ දේවදත්ත හාමුදුරුවෝ බොහොම ශක්තිමත් කෙනෙක් තමන්ගේ අතට මහ විශාල ගලක් අරගෙන බුදුහාමුදුරෝ ඒ සක්මන් කරන ඉසව්වට ඒ ගලෙන් පෙරලා තල්ලු කළා ඇරිය බුදුහාමුදුරන්ට සුණු විසුණු වෙන යාමේ අදහසින්. නමුත් බුදුහාමුදුරන්ට හානියක් වුණේ නැහැ පින්නතුනි කවදාවත් බුදු කෙනෙක් ඝාතනය කරන්න බෑ කාටවත්. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඝාතනය කරන්න මරන්න හැකියාව නැහැ. රහතන් වහන්සේලා මරන්න පුළුවන්. රාතන් වහන්සේ දැන් මුගලන් ආමතුරු මැරුවා. ඒ වගේ රාතන් වහන්සේලා මරන්න පුළුවන්. නමුත් බුදු කෙනෙක් ඝාතනය කිරීමේ හැකියාවක් නැහැ. ඒක ධම්ම නියාමයක්. ධර්ම නියාමයට අති කාරණයක්. ඉතින් නමුත් බුදුහාමුදුරුව ඒ පෙරලොකු ගල බුදුහාමුදුරන් ළඟට ආවේ නැහැ. වෙනත් ගලක් මතුවෙලා. බුදුරජාණන් වහන්සේ ආරක්ෂා කළා. නමුත් අර ගලෙන් විසිවෙච්ච පතුරක් කැඩිලා විසිවෙච්ච පතුරක් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයේ වැදිලා ලොකු තුවාලයක් ඇති වුණා ලොකු තැල්මක් ඇති වුණා. ඒ තැල්ම නිසා බුදුහාමුදුරන්ට විශාල වේදනාවක් ඇති වුණා. ඉතින් දේවදත්තේ බලාපොරොත්තු වෙච්ච වැඩේ කරගන්න හම්බුන්නේ නැහැ. නමුත් බුදුහාමුදුරන්ගේ පෙර කර්ම දෝෂයක් නිසා බුදුරජාණන් වහන්සේටත් පෙර කර්ම බලපෑ බව මේ පින්නතුන් දන්නවා බුදුහාමුදුරන් පෙර ආත්මික පසේ බුදුහාමුදුරු කෙනෙකුට මේ කන්ද පාමුල වැඩමින් ඉන්න පසේ බුදුහාමුදුරු කෙනෙකුට ගලකින් ගැසීමේ පාප කර්මයට විපාක විදියට අර ගල් පතුරක් ඇවිල්ලා බුදුහාමුදුරන්ගේ පාදය තුවාල වුණා. විශාල තල්මක් ඇති වුණා. ඉතින් බුදුහාමුදුරන්ට අධික වේදනාවක් ඇති වුණා. නමුත් උන්වහන්සේගේ චිත්ත ශක්තිය ධාන ශක්තිය නිසා ඒවා විසා දරාගෙන හිටියා. ඉතින් කොහොම හරි භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරුවෝ දෝලාවක තියාගෙන රජගහනුවර මද්ද කුච්චි කියන මුව වනයේට බුදුහාමුදුරුවෝ ගෙනාවා. වැඩම්මුව බුදුහාමුදුරුවෝ දෝලාවක තියලා වැඩම්මුව වැඩම්මලා බුදුහාමුදුරන්ට බොහොම වේදනා කරයි. ඒ මද්ද කුච්චි කියන වනේ මුව වනයක් මුවන්ට නිදහසේ හැසිරෙන්න තිබිච්ච මිගදාය වගේ මුවවනයක් පරණස් තිබිච්ච. ඉතින් මේ මද්දකොච්චි කියන වනය රජගහනුවරට ආйти ඒ නම ලැබෙන්න හේතුව තමයි රජගහනුවර රජකලේ බිම්බිසාර රජුරුව බිම්බිසාර රජුරුවන්ගේ පුතා තමයි අජාසත් කුමාරයා අජාසත් කුමාරයා මව්කුසට ආපු අවස්ථාවේ පිළිසිඳගත් අවස්ථාවේ රජමාලිගාවේ තිබිච්ච ආයුධ පවා දිලිසෙන්න පටන් ගන්න තියෙනවා. ඒ අජාසත් කුමාරයා දේවියගේ කුසට කුසේ පිළිසිඳගත් අවස්ථාවේ රජමාලිගාවේ තිබිච්ච ආයුධ දිලිසලා තියෙනවා. එතකොට පුරෝහිතයන්ගෙන් ඇහුවම රජුරුවට දැනගන්න ලැබුණා මහා භයානක පුතෙක්. තමයි මේ පිළිසඳගෙන ඉන්නේ මේ පුතා කවදා හරි තාත්තත් මරණෝ රජුරුවොත් මරණවා කියන එක දැනගන්න ලැබුණා. ඉතින් මේක දැනගත්තට පස්සේ දේවිය කල්පනා කළා මේ පුතා කුසේදිම නැති කරන්න. කුස ඇතුළේදිම නැති කරන්න කල්පනා කළා මෙන්න මේ ස්ථානයේදී තමයි ගිහිල්ලා තමන්ගේ කුස තදින් මිරිකලා ඒ දරුගැම නැති කරන්න උත්සාහ ගත්ත තැන තමයි මද්ද කුච්චි කියලා කියන්නේ කුච්චි කියන්නේ කුසට කියන නමක් ඒ කුස මිරිකලා ඒ දරුගැබ් විනාශ කරන්න හදාපු වනය තමයි මද්ද කුච්චි කියන වනය එතෙන්ට තමයි බුදුහාමුදුරුවෝ දැන් අර දෝලාවක තියාගෙන භික්ෂුන් වහන්සේලා වඩම්මගෙන ආවේ. ඉතින් බුදුහාමුදුරන්ට බොහොම අපහසුයි දැන්. අර කකුලේ වේදනාව තාම දැඩි වේදනාවක් තිබුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සංගල තිවුර හතරපටකට නමලා එතන සිංහසෙයියාවෙන් දකුණු කකුලට පොඩ්ඩක් ඈත් කළ වම් කකුල තියාගෙන සතක දිග ඇරිලා සිංහසෙයියාවෙන් ඉන්න වෙලාවේදී රාත්‍රියේ පින්නතුනි සතුල්ලපකායක කියලා දෙවිවරු 500ක් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ආවා. මේ සතුල්ලප කියන වචනේ තේරුමත් පතුර කියන තේරුම. සතුල්ලප කියලා කියන්නේ පතුර. ඒ පතුරක් වැදීමෙන් වෙච්ච තුවාලය නිසා බුදුහාමුදුර වැඩ හිටපු තැන තමයි මද්ද කුච්චි කියන ඒ වනේ. ඉතින් රාත්‍රී ඒ දෙවිවරු විශාල පිරිසක් 500ක් ඒ සතුල්ලපකායේ දෙවිවරු 700ක් ගැන සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ආවා. ඉතින් ඒ සතුල්ලපකායික දෙවිවරු ගැනත් වචනයක් කියන්න ඕන. මේ සතුල්ලපකායික දෙවිවරු කියලා කියන්නේ තාවතිස්ස දිවි ලෝකේ ඉන්න බොහොම සැප සම්පත් විඳින බොහොම මේ හොඳ දිව්‍ය ජීවිතයක් ගත කරන දෙවිවරු 700ක්. ඒ 700 දිව්‍ය ලෝක යන්න හේතුව තමයි ඒ දෙවිවරු manuss ලෝකේ ඉන්න කාලේ දවසක් නැවකින් වෙළඳාමේ ගිහිල්ලා තියෙනවා කට්ටියක් විශාල පිරිසක් නැවකින් විශාල පිරිසක් වෙළඳාමේ ගිහින් තියෙනවා ඒ වෙළඳාම යනකොට මේ නැව කොහොම හරි මූද මැදදී මූදුපත් වෙන්න ගිලෙන්න පටන් අරන් තියෙනවා ගිලෙන්න පටන් අරගෙන තියෙනකොට දැන් සේරම දන්නවා දැන් අපේ මරණේ මේ ළඟ ළඟ එන විත්තිය දැන් මූදු නැවට වතුර ඇවිල්ලා මූ දැන් නැව ගිලෙන්න පටන් අරගෙන තියෙනවා ඉතින් දැන් සේරම ජීවිත ආශාව නිසා ජීවිතේ බේරගන්න විදියක් නැති නිසා විවිධ යාඥා කරමින් අඬමින් කෑ ගහමින් ඉන්න අතරේ එක මිනිසෙක් විතරක් අඬන්නේ වැළපෙන්නේ නැතුව එක්තරා තැනකට වෙලා භාවනා කරමින් වගේ ඉඳලා තියෙනවා. ඊට පස්සේ එයා ළඟට ඇහුවම අනිත් අය ඔබ කිසි කලබලයක් නැත්නම් මොකද කියලා මට කිසි කලබලයක් නැහැ මං මෙහෙට එන්නේ ඉස්සෙල්ලා භික්ෂූන් වහන්සේලාට දානයක් දීලා පන්සිල් සමාදන් වෙලා යාවේ තිසරණ සහිත පන්සිල් සමාදන් වෙලා ආවේ. මම ඒ තිසරණ සහිත සමාදන් වෙච්ච සීලය මෙනෙහි කරමින් ඉන්නවා කිව්වා. ඒ නිසා මට බයක් නැහැ කියලා කිව්වා. ඊට පස්සේ අර අනිත් අයත් කිව්වා එහෙනම් දැන් මෙයා විතරයි බය නැතුව අර සීලය සිහිපත් කරමින් ඉන්නේ. දැන් මරණේ පෙනිපෙනි. අනිත් අයත් කිව්වා එහෙනම් අපිටත් ඒ පන්සිල් පිටවන්න කියලා. ඉතින් ඒ නැවේ 700ක් හිටියා. ඒ 700 දෙනාම 100 100 කොටස් වශයෙන් අරගෙන පන්සිල්ලෙ පිහිටෙව්වා. පිහිටවල පිහිටවල ඉවර වෙනකොට සීළු දෙනාගේම මේ බෙල්ල ළඟට වතුර ඇවිල්ලා. ඊට පස්සේ මේ සිල් පිහිටෝ මේ කෙනා කෑ ගහලා කිව්වා මේ දැන් මේ සමාදන් වෙච්ච සීලය මෙනෙහි කරගන්න කියලා. ඒ සීලය මෙනෙහි කරගෙන ඉන්න ගමම්ම තමයි අර නැව මූදුපත් වෙලා අර ගොල්ලෝ මිය ගිහිල්ලා තවතිස ආදී ලෝකේ සතුල්ලපකායික දෙවිවරු විදියට ඉපදුනේ පහළ වුණේ ඉපදුන නෙමෙයි මේ ඕපපාතිකව පහළ වුණේ අන්නේ දෙවිවරු පිරිස තමයි බුදුරජාණන් වහන්සේ බලන්න මේ මද්ද කුච්චී කියන මෝවනේට එදා රාත්‍රියේ මුළු ප්‍රදේශෙන් බබළුවාගෙන ආවේ ඉතින් මේ මද්ද කුච්චී කියන වනයේට ආපු මේ දෙවිවරු බුදුරජාණන් වහන්සේගේ දැන් බුදුහාමුදුරුවෝ දැඩි වේදනාව තිබුණත් ඒක විඳ දරාගෙන ධාන ශක්තියෙන් චිත්ත ශක්තියෙන් උන්වහන්සේ විඳ දරාගෙන ඉන්නෝ දැකලා දෙවිවරු මේ සංවේගය නෙමෙයි පහල කළේ. උදාන උදාන වාක්‍ය පහල ප්‍රකාශ කළා. මේ බුදුහාමුදුරන්ගේ ශක්තිය ධාන ශක්තිය මේ තරම් දරුණු වේදනාවක් විඳගෙන ඉන්න පුළුවන් ශක්තිය පිළිබඳව උදන් අනන්න පටන් ගත්ත දෙවිවරු. දාන වාක්‍ය ප්‍රකාශ කරන්න පටන් ගත්තා. එක දෙවියෙක් එක දෙවියෙක් බුදුහාමුදුරුවෝ දිහා බලලා බුදුරජාණන් වහන්සේට කියනවා දැන් මගේ මාතෘකාව තමයි බුදුහාමුදුරුවෝ පිළිබඳව තියෙන උපමා පිළිබඳව මේ දේශනේ සූත්‍රය ඇසුරින් පැහැදිලි කිරීම. මේ දෙවියා කියනවා බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම නාගයෙක් කියලා. නාගයෙකුට උපමා කරනවා. නාගයා කියලා කියන්නේ මෙතන මේ නයි නෙවෙයි නාගයා කියලා කියන්නේ හස්තියෙකුට හස්තියෙකුට බුදුහාමුදුරුවෝ නරනාග කියලා බුදුහාමුදුරන්ට වචනයක් තියෙනවා බුදුහාමුදුරුවෝ මෙතෙන්දී උපමා කරනවා කාටද හස්තියෙකුට ඒ මොකද බුදුහාමුදුරුවෝ හස්තියෙකුට උපමා කරන්නේ ඊටාම දුක් සහිත වූ දැඩි වූ කටුක වූ අමිහිරි වූ අමනාප වූ උපන් ශාරීරික වේදනාවන් නාග බැවින්ම මනා සිහිනුවණින් ඇතුව නොපෙළමින් ඉවසා දරාගෙන ඉන්න නිසා හස්තියෙකුට බුදුහාමුදුරු උපමා කරනවා. දැන් හස්තියෙකුට දැන් කොච්චර දැන් බුදුහාමුදුරුම එක අවස්ථාවක දේශනා කළා තියෙනවා මං හරියට යුද්ධ පිටියක ඉන්න හස්තියෙක් වගේ කියලා. යුද්ධ පිටියක ඉන්න හස්තියට හැම පැත්තෙම ඊතල පහරවල් වදිනවා. නමුත් එයා ඒව කාගෙන ඉස්සරහට යනවා. අහං නාගෝව සංගාමේ චාපාතෝ පතිසං සරං. අහං නාගෝව සංගාමේ චාපාතෝ පතිසං සරං. අතිවාක්‍යං තිතික්කිස්සං දුස්සීලෝහි බහුජ්ජනෝ. මම හරියට මේ යුද්ධ විමක ඉන්න හස්ති රාජයෙක් වගේ දැන් යුද්ධ බිමේ ඉන්න හත්ති රාජයාට හැම පැත්තෙම ඊතල පාරවල් වදිනවා. දැන් ඒ පැත්ත ඊතලේ වදිනකොට ඒ පැත්තට දුවන්නේ මෙයා ඉස්සරහටම යන නිසා බුදුහාමුදුරුවම තමන් වහන්සේට උපමා කරගෙන තියෙනවා නාගයෙක් වගේ. මෙතන නාගයා කියලා කියන්නේ පිටනොතුනි හස්තියෙකුට. එතකොට එතෙන්දී බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ යුද්ධයට යන හස්තියට හැම පැත්තෙම ඊතල පහර වදිනවා. ඒ වගේ මාත් මිනිස්සුන්ගෙන් නොඑක් ඇනුම් බැනුම්. බුදුහාමුදුරන්ට කොයිතරම් සතුරන් කොයිතරම් කරදර හිරිහැර පීඩා සිද්ධ කළාද මං හිතන්නේ බුදුහාමුදුරන්ට තරම් හතුරු හිටියේ නෑ. ඉතින් දුස්සීලෝහි බහුජන මේ ලෝකේ වැඩි දිනෙක දුස්සීල නිසා ඒ අයගෙන් එන අර ඊතල පහරවල් වගේ ඇනුම් බැනුම් විඳ දරාගෙන හස්තයක් වගේ මම කටයුතු කරනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා කියනවා. ඉතින් මෙතෙන්දී අර දෙවියන් කිව්ව බුදුහාමුදුරුවෝ හරියට හස්තියෙක් එහෙම නැත්නම් නාගයෙක් වගේ ඒ නිසා තමයි මේ අමීහිරි කටුක දුක් වේදනා විඳ දරා ගන්න බුදුහාමුදුරන්ට හැකියාව ඇත්තේ කියලා බුදුහාමුදුරන්ට උපමා කළා හස්තියෙකුට. ඒ වගේම <clears throat> තවත් දෙවියෙක් බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා මේ භාග්‍යතුන් වහන්සේ ඒකාන්තයෙන්ම සිංහෙක් කියලා. දැන් සිංහයා කියලා කියන්නේ කැලේ ඉන්න ප්‍රධානම සතා මිගරාජ. සත්තුන්ගේ ප්‍රධානියා තමයි සිංහයා. සිංහයාට කිසිම බයක් නැහැ. මොකද සිංහයාට කිසිම තර්ජනයක් කරන්න පුළුවන් සතෙක් කැලේ නැහැ. ඒ නිසා සිංහයා කිසිම බයක් ඇති ගැනීමක් නැතුව ඕනම වෙලාවක බයක් සැකක් නැතුව ඉන්න සතෙක් තමයි සිංහයා. ඉතින් මේ දෙවියත් බුදුහාමුදුරුවන්ට උපමා කළා සිංහෙක් වගේ කියලා. මොකද මෙච්චර වේදනාවක් විඳ දරාගෙන කිසිම බයක් සැපක් දුකක් කරදරයක් නැතුව බුදුරජාණන් වහන්සේ විඳගෙන ඉන්න ශක්තිය දැකලා. ඒ වගේම තවත් දෙවියෙක් මෙතෙන්දි උපමා කළා බුදුරජාණන් වහන්සේ හරියට ආජානීය අශ්වයෙක් වගේ කියලා. දැන් අශ්වයෙන්ගෙන් තියෙන ශ්‍රේෂ්ඨම අශ්ව කුලය තමයි මොකද්ද? ආජානීය. පුතාම් වේගයෙන් යන්න ජව සම්පන්න හස්තියා ඒ යුද්ධයට ගියාන් පස්සේ ඕනම ඊතල පාරවල් ඒවා විඳ දරාගෙන ඉස්සරහටම යන සතෙක් තමයි ආජානීය ආශ්‍රේයක. ඉතින් ආජානීය ආශ්‍රේයකටත් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී ඒ දෙවියෙක් උපමා කළා. දැන් උපමා කීයක් කිව්වද? එකක් නාගයෙකුට. එහෙම නැත්නම් හස්ති රාජයෙකුට උපමා කළා. ඊළඟට සිංහයෙකුට උපමා කළා. ඊළඟට ආජානීය අශ්වයෙකුට උපමා කළා. ඊළඟට අනිත් තව දෙවියෙක් බුදුහාමුදුරු උපමා කළා මේ ඒකාන්තයේම භාග්‍යතුන් වහන්සේ නිසබයේකි. නිසබයේකි. නිසබයේක් කියලා කියන්නේ පින්නතුනේ වෘෂභය. වෘෂභය කියන්නේ කවුද? ගොන්නු. ගොන්නු 100කට නායකයාට කියනවා වෘෂභ කියලා. එතකොට ඒකෙන් අදහස් කරන්නේ වෘෂභ කියන්නේ අර ගොන්නු 100ක ශක්තිය තියෙනවා ඒ වෘෂභ කියන සතාට. වෘෂභ කියන්නේ ගොන්නු 100ක නායකයා. ගොන්නු 1000ක නායකයාට ශක්තිය තියෙනවා. එයාට කියනවා වසබ කියලා. වසබ. ඊට පස්සේ ගොන්නු ලක්ෂක නායකයාට කියනවා නිසබ කියලා. එතකොට ගොන්නු ලක්ෂයක ශක්තිය තියෙන නායකයෙක් තමයි නිසබ කියලා කියන්නේ. බුදුහාමුදුරුව මේ දෙවියා උපමා කරනව කාටද නිසබේකට. ඒ දැන් ගොන්නු කියලා කියන්නේ බර ආදින සතෙක්. ඕන බර උසලන්න පුළුවන් සතෙක්. ඉතින් ඒනොත් නිසබේ කියලා කියන්නේ ගොන්නු ලක්ෂයක ශක්තිය තියෙන සතෙකුට බුදුරජාණන් වහන්සේ උපමා කරනවා උපමා කරන්න හේතුව තමයි අරතරම් දැඩි කායික වේදනාවක් බුදුහාමුදුරුවෝ චිත්ත ශක්තිය බලයෙන් එහෙම නැත්නම් ධාන ශක්තිය බලයෙන් ඊවසා විඳ දරාගෙන හිඳීම නිසා දැන් එතකොට උපමා හතරයි තවත් උපමාවක් දුර දෝරයියෙක් කියලා ඒ කියන්නේ බර උසුලන සත්‍යකට සම්බවර උසුලන කෙනෙකුට තමයි ඒ නම කියන්නේ. බුදුහාම එක දෙවියෙක් කියනවා වාග්යතුන් වහන්සේ ඒකාන්තයෙන්ම දුරදෝරයි හේකි කියලා. ඒ වගේම තවත් දෙවියෙක් කියනවා භාග්‍යතුන් වහන්සේ අතිශයම දාන්තේ කිය කියන්නේ දැමුණු තැනැත්තෙක්. කිසි දොසක් සොයාගත නොහැකි දැමුණු තැනැත්තෙක්. ඒ දැමුණු ගතිය නිසා තමයි බුදුරජාණන් වහන්සේ මෙච්චර මේ වේදනා විඳ දරාගෙන ඉන්නේ කියලා ඒ දෙවියා ප්‍රකාශ කළා. ඊට පස්සේ දැන් දෙවිවරු 6 දෙනෙක් බුදුහාමුදුරන්ට උපමා කළා. මොනවාද උපමායි? පළවෙනි එක්කෙනා නාගයෙක් කිව්වා, එහෙම නැත්නම් හස්තියෙක් වගේ කිව්වා, අනිත් එක්කෙනා කිව්වා සිංහයෙක් වගේ කියලා කිව්වා. අනිත් එක්කෙනා ආජානීය අශ්වයෙක් වගේ කියලා කිව්වා. අනිත් එක්කෙනා නිස නිසබේක් නිසබේක් කියලා කියන්නේ මම නැවතත් මතක් කරනවා වෘෂභයන් කීයක නායකයේද ලක්ෂයකට නායකයෙක්ගේ ශක්තිය තියෙන කෙනෙක් වුණා. ඊළඟ කෙනෙක් වුණා දුරදෝරාහියෙක්. ඒ කියන්නේ මහා බර උසලන්න පුළුවන් කෙනෙක්. අනිත් එක්කෙනා කිව්වා දැමුණු කෙනෙක්. ඒ දැම් දාන්ත භාවය නිසා, දැමුණු බව නිසා බුදුහාමුදුරුවෝ මේ තරම් මේ කායික වේදනාවක් උසලාගෙන සිටිනවා කියලා. ඊට පස්සේ හත්වෙනි දෙවියා කියනවා බලන්න අපේ බුදුරජාණන් වහන්සේ මේ සමාධිය මනමින් වඩනා ලද රාග ආදී සියලු කෙලෙසුන්ගෙන් මිදුණු මේ බුදුරජාණන් වහන්සේට නා පුරුෂ නාගයෙක් කියලා කිව්වා පුරුෂ සිංහයෙක් කියලා කිව්වා පුරුෂ ආජානීයෙක් කියලා කිව්වා පුරුෂ නිසබෙක් බඳු දෝරායියෙක් බඳු මේ වගේම පුරුෂ දාන්තයෙක් බඳු මෙබඳු උත්තමයෙකු බුදුහාමුදුරුව අර වගේ උපමා වලින් යුක්ත බුදුහාමුදුරුව වගේ උත්තමේ යම් කිසි කෙනෙක් විනාශ කරන්න හිතනවා නම් මැඩලවන්න හිතනවා නම් පෙලීමට හිතනවා නම් ඒ හිතන එක්කෙනා කොයිතරම් අනුවන කුජලයේද කියලා අනිත් දෙවියා කිව්වා. ඒ කියන්නේ අර තරම් අර තරම් ශ්‍රේෂ්ඨ සත්තුන්ගේ ඒ තරම් කායික ශක්තිය බලයක් තියෙන සත්තුන්ට උපමා කරපු මේ බුදුහාමුදුරුවෝ වගේ කෙනෙක් මැඩලන්න විනාශ කරන්න යම්කිසි කෙනෙක් කටයුතු කරනවා නම් ඊට ඒට වඩා මෝඩේ තවත් නැහැ කියන අදහස ඒ දෙවියා හත්වෙනි දෙවියා ප්‍රකාශ කළා. ඉතින් අන්න එතෙන්දී බුදුහාමුදුරුවෝ ඒ දෙවිවරුම ප්‍රකාශ කරනවා මේ බුදුහාමුදුරන්ගේ තියෙන ශක්තිය පිළිබඳව ඒ කාලේ හිටපු බමුණන් පිළිබඳව ප්‍රකාශ කළා බමුණ කොච්චර වේදේ හදාarලා බොහොම දැනුගත් බමුණන් හිටියත් වසර 100ක් භාවනා කරමින් තවුස්තම් රකිමින් මේ කෙලෙස් සහිතව බමුණු හිටියත් ඒ බමුණු කවදාවත් නිවන කරා යන්නේ නැtei. ඒ වගේ මාන්නේ තියෙන බමුණන් ඒ මාන්නේ ඇති බමුණන්ට හික්මීමක් නැත ඒ වගේම සමාධියක් නැති එක්කෙනාට මුනි බවක්ද නැත ප්‍රමාදීව කටයුතු කරන බමුණන් කවදාවත් සසර පරතරයට යන්නේ නැtei කියලා ප්‍රකාශ කළා. එතෙන්දී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මාන්නේ දුරුකොට මනාව සමාහිත වූ සිත් ඇතිව සියල්ලු උපදීන්ගෙන් මිදුණු තැනැත්තා අප්‍රමාදීව වනෙහි එකලාව වසන්නේද හෙතෙම මාරයාට හසු නොවූ සසර හසු නොවේ සසර පරතරයට යනවා කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් දුරු කළා, සිත සමාධිගත කරලා උන්වහන්සේ කවදාවත් මාරයට හසු නොවන தත්ත්වයටපත් වෙච්ච කෙනෙක් කියන එක තමයි බුදුහාමුදුරුවෝ එතෙන්දී ප්‍රකාශ කළේ. ඒ වගේ ඉන්න කෙනෙකුට මේ වගේ ආපදාවකට ලක් කරන්න ලෙහෙසි පහසු නැහැ කියන එක තමයි එතනින් බුදුහාමුදුරුවෝ අදහස් කළේ. ඉතින් මෙන්න මේ සූත්‍රයේ මේ දෙවිවරු 6 දෙනෙක්ම බුදුහාමුදුරන්ට අර විදියට උපමා වලින් දක්වලා තියෙනවා. ඉතින් පින්නතුන් නමුත් බුදුහාමුදුරුවෝ කිසිම කෙනෙකුට උපමා කරන්න බෑ. බුදුහාමුදුරුවන්ට කියන නමක් තමයි අසම කියලා. අසම කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ කිසි කෙනෙකුට සමාන කරන්න හැකියාවක් නැහැ. ඒ වගේම බුදුහාමුදුරු කෙනෙක් සමාන කරන්න පුළුවන් කාටද? බුදු කෙනෙකුට විතරයි. බුදුහාමුදුරු කෙනෙක් සමාන කරන්න පුළුවන් කාටද? බුදු කෙනෙකුට විතරයි. ඒ නිසා බුදුහාමුදුරන්ට අසම සම කියලා කියනවා. බුදුහාමුදුරන්ට කියන එක නමක් තමයි අසම. ඒකේ තේරුම තමයි බුදුහාමුදුරු කිසි කෙනෙකුට සමාන කරන්න බෑ. බුදුහාමුදුරුව සමාන කරනවා නම් සමාන කරන්න පුළුවන් කාටද? තවත් බුදු කෙනෙකුට. ඒ නිසා බුදුහාමුදුරන්ට තවත් නමක් තියෙනවා අසම සම කියලා. අසම සම කියලා බුදුහාමුදුරන් කියනවා. ඒ වගේම බුදුහාමුදුරුවම දේශනා කළා නමේ ආචාරියෝ අත්ති සදිසෝ මේ නවිච්ඡති. මට ගුරුවරයෙක් නැත. ඒ වගේම මං හා සමාන කෙනෙක් නැහැ කියලත් බුදුහාමුදුරුවම දේශනා කළා තියෙනවා. නමුත් බුදුහාමුදුරුව විවිධ තැන්වල විවිධ ආකාරයට උපමා කළා තියෙනවා. අර බුදුහාමුදුරුවම අර මම මුලින් දේශනා කරපු විදිහට තමන් වහන්සේ නාගයෙකුට එහෙම නැත්නම් හස්තියට උපමා කළා. අහං නාගෝව සංගාමේ චාපාතු ප්‍රතිසංසරං අතිවාක්‍යන්ති තික්කිස්සන් දුස්සීලෝහි බහුජනෝ කියලා බුදුහාමුදුරුව යුද්ධ භූමියේ ඉන්න හස්තියෙක් වගේ කියලා බුදුහාමුදුරුවෝ පාතලා ඒ වගේම බුදුහාමුදුරුවන් කෙනෙක්ට ගැන බුදු කෙනෙක් ගැන බුදු කෙනෙක්ගේ ಗುಣ දන්නේ බුදුහාමුදුර කෙනෙක් විතරයි. ඒ බුදු කෙනෙක්ගේ ಗುಣ සම්පූර්ණයෙන්ම බුදු කෙනෙක් වෙන කිසිම බණක් කියන්නේ නැතුව කියන්න පටන් ගත්තොත් බුදුහාමුදුර කෙනෙක් ಗುಣ බුදුහාමුදුරෝ කියන්න පටන් ගත්තොත් කල්පිවරණ සක බුදු ගුණ ඉවර වෙන්නේ නැහැ. බුද්ධෝපි බුද්දස්ස බණේ යවන්නම් බුදුහාමුදුරු කෙනෙක් බුදු කෙනෙක්ගේ වර්ණා ගුණ කියන්න පටන් ගත්තොත් කල්පේ ඉවර වෙනවා බුදුහාමුදුරන් ගුණ ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුව කෙනෙක් වෙන කිසි කෙනෙකුට සමාන කරන්න හැකියාවක් නැහැ. ඉතින් අර දෙවිවරු සමාන කළේ බුදුහාමුදුරන්ගේ තිබිච්ච උදාාර ගුණය අර තරම් වේදනාවක් දුකක් දරාගෙන ඒ සිටීමේ ගුණය ලෝකේ ඉන්න ඉහළම සත්තුන් උපමා කරලා බුදුහාමුදුරුවෝ ඒ වගේ කියලා කිව්වට ඒක බුදුහාමුදුරුවෝ කිසි ලාවකවත් උපමා කිරීමේ හැකියාවක් ඇත්තේ නැහැ. ඒ වගේම බුදුහාමුදුරන්ට පුරිස සීහ කියලා කියනවා. නර සීහ කියලා කියනවා. ශාක්‍ය සීහ කියලා කියනවා. ශාක්‍යයන්ගේ සිංහයා, නර මිනිසුන්ගේ මිනිසුන්ගේ සිංහයා මෙන්න මේ විදිහට බුදුහාමුදුරුවන්ගේ පිළිබඳ උපමා රාශියක් තියෙනවා. ඉතින් මේ සූත්‍රයේ අවසානයේදී බුදුරජාණන් වහන්සේ අර දේශනා කළ මානෙ දුරුකොට මනාව සුසංහිත වූ සමාහිත වූ සිත් ඇතිව සියලු උපදීන්ගෙන් මිදුණු තැනැත්තා අප්‍රමාදීව වනයේහි එකලාව වෙසෙන්නේද හෙතෙම මාරයාට හසු නොවන සසර පරතයට පැමිණියේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එතෙන්දී බුදුහාමුදු බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මාන්නේ සම්පූර්ණයෙන්ම දුරු කරපු එක්කෙනෙක්. දැන් අර ඉස්සෙල්ලා බමුණු ගැන ප්‍රකාශ කළ බමුණු වේද ආධාරමින් hm, කොච්චර මේ වේද පිළිබඳ පරතරයට පත් වෙලා හිටියත් කැලේ අවුරුදු 100ක් භාවනා කළත් ඒ මාන්නේ තියෙන තාක්කල් ඔවුන්ට නිවනට කිට්ටු වෙන්නවත් බැරි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඉතින් මාන්නේ කියන එක පින්නතුනි අපි දන්නවා මාන්නේ කියන එක නැති වෙන්නේ රහත් භාවයට පත්වීමෙන් පස්සේ. රහත් භාවයට පත්වීමෙන් පස්සේ තමයි මාන්නේ කියන එක නැති වෙන්නේ. දස සංයෝජන ධර්ම කියලා 10ක් තියෙනවා මේ පින්නතුන් දන්නවා. එයින් පළමු සංයෝජන තුන තමයි සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස කියලා කියන්නේ. ඒ තුන පින්නතුනේ සෝවාන් වී බෙදෙන්නේ නැති වෙලා යනවා. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස කියන මෙන්න මේ තුන. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ තමන් පිළිබඳ ආත්ම දෘෂ්ටිය, මමයි මාගේ කියන එක. ඊළඟට විචිකිච්ඡා කියලා කියන්නේ බුද්ධ ආදී අටතැන් පිළිබඳව තියෙන සැකය. සැකය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඊගාට සීලබ්බත පරාමාස කියලා කියන්නේ විවිධ ආගම් වෘත පිළිබඳ තියෙන විශ්වාස සම්පූර්ණයෙන්ම නැති වෙලා ඒකායන මාර්ගය බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුනුරුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක අවබෝධයට ලක් වීම තමයි සීලබ්බත පරාමාස කියලා කියන්නේ ඒ තුන සම්පූර්ණයෙන්ම සෝවාන් වීමේදී නැති වෙලා යනවා. ඊළඟට කාමරාග පටික කියන දෙක තුනී වෙනවා සකදාගාමී වීමේදී. කාමරාග පටික කියන දෙක. අනාගාමී තත්ත්වයටපත් වෙනකොට කාමරාග පටික කියන දෙක සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. සම්පූර්ණයෙන්ම මේ දෙක නැති වෙලා යනවා. ඊළඟට තියෙනවා තවත් සංයෝජන පහක්. ඒ පහට කියනවා උද්ධම්භාගයේ සංයෝජන කියලා. අර මුල් පහට කියනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික කියන මෙන්න මේ පහට කියනවා ඕරම්භාගීය. ඒ කියන්නේ කාම ලෝකවල උපදවන උපදවීමට හේතු වන සංයෝජන ඒ පහ නැති වුණයින් පස්සේ තියෙනව පහක් ඒ පහ උද්දම්භාගය කියනවා රූපාවච රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියලා මේ පහ. ඒකට මේ මාන්නය කියන එක පින්නතුනේ තියෙනවා රහත් වෙනකම්ම රහත් වීමෙන් තමයි ඒ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන සියලු ක්ලේශයන් ඒ සංයෝජන සම්පූර්ණයෙන්ම නැත්තටම නැති වෙන්නේ ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කිව්වේ මානේ තියෙන තාක්කල් කොච්චර වේද සිව් වේදේ විතරක් නෙවෙයි පස් වේදේ විතරක් නෙවෙයි මොන දේ හදාarලා කොච්චර උගතෙක් වුණත් මාන්නේ තියෙනකන් රහත් භාවයටපත් වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේදී දේශනා කළා. ඉතින් මේකෙදී විශේෂයෙන්ම <clears throat> වැදගත් වෙන්නේ අර දෙවිවරු බුදුහාමුදුරුවෝ පිළිබඳව කරපු උපමා ටික තමයි. ඒ උපමා ටික මම නැවතත් මතක් කළොත් මේ සකලික සූත්‍රයේ එක තමයි බුදුහාමුදුරුවෝ නාගයෙකුට උපමා කළා. නාගය කියන්නේ නයි නෙවෙයි. නැවතත් මම මතක් කරනවා කවුද? හස්ති රාජයෙකුට උපමා කළා. ඊළඟට බුදුහාමුදුරුවෝ සිංහයෙකුට උපමා කළා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ උපමා කළා කාටද? ආජානීය අශ්වයෙකුට. ඊළඟට බුදුහාමුදුරුවෝ උපමා කළා නිසබේකුට. නිසබේ කියලා කියන්නේ මම නැවතත් මතක් කරන්නම්. නිසබ කියලා කියන්නේ ගොන්නු 100ක නායකයාට කියනවා වෘෂභ කියලා. 1000ක නායකයාට කියනවා 1000ක ශක්තිය එක්කෙනාට කියනවා වසබ කියලා ලක්ෂක ශක්තිය තියෙන එක්කෙනා තමයි නිසබ. ඒ තරම් සත්‍යකට බුදුහාඳුරු උපමා කළ දෙවිවරු ඒ උපමා කළේ අර කකුලට උන්වහන්සේගේ ශ්‍රී පාදයට වෙච්චේ දැඩි තුවාලය දේවදත්ත සිද්ධ කරපු ඒ අපරාධයෙන් සිද්ධ වෙච්ච ඒ තුවාලය විඳදරා ගැනීමේ ශක්තිය නිසා ඊළඟට බුදුහාමුදුරුව දාන්තේ දැමුණු තැනැත්තෙකුට උපමා කළා ඉතින් මම නැවතත් මතක් කරන්න බුදුහාමුදුරුවන්ට එහෙම ඒ සතුන්ට සිංහේකට අලියෙකුට ආදී සත්තුන්ට උපමා කළත් බුදුරජාණන් වහන්සේ එහෙම කාටවත් උපමා කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. බුදුහාමුදුරුව කෙනෙක් සමාන කරන්න පුළුවන් වෙන්නේ තවත් බුදු කෙනෙකුට විතරයි. ඒ නිසා තමයි බුදුහාමුදුරන්ට අසම කියලා කියන්නේ. ඒ වගේම බුදුහාමුදුරුව සමාන කරන්න පුළුවන් බුදු කෙනෙකුට නිසා තවත් නම බුදුහාමුදුරන්ට තියෙනවා අසම සම කියලා. ඉතින් මෙන්න මේ සූත්‍රයෙන් ඒ කාරණා ටික තමයි විශේෂයෙන් පැහැදිලි කරන්න තියෙන්නේ. ඉතින් මේ දේවදත්ත ගල් පෙරලීම තුලින් ඒ ඇතිවෙච්ච තුවාලය තුලින් බුදුහාමුදුරු පීඩාව වින්දා ජීවක වේද මහත්මයා ඒකට ප්‍රතිකාර කළා සනීප කළා කියලා බණ පොතේ සඳහන් වෙනවා. ඉතින් බුදුහාමුදුරන්ගේ උදාර ඒ ගුණයන් ඒ ඒ වෙච්ච සිද්ධිය ඇසුර තුලින් උදාර චිත්ත ශක්තිය ධාන ශක්තිය ඉවසීමේ ශක්තිය ප්‍රකට කරන සූත්‍රයක් විදිහට තමයි විශේෂයෙන් මේ සකලික සූත්‍රය සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මීට වඩා මම මේ ධර්ම දේශනාව දික් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගේ උදාර ගුණයන් සඳහන් වෙන ඒ සූත්‍ර ඇසුරෙන් බණ ටිකක් ශ්‍රවණය කළා. ඉතින් මේ දේවදත්තගේ වෛරය තමයි මේ උපනුපං හැම ආත්මයකම කර ඇවිල්ලා බුදු බුදු වෙච්ච ආත්මෙදිත් බුදුහාමුදුරන්ගේ මස්සිනා ඥාතිත්වයෙන් සිද්ධාර්ථ කුමාරයාගේ මස්සිනා යසෝදරා දේවියගේ සහෝදරයා සුප්‍රබුද්ධ රජුරුවන්ගේ පුතා ඒ වෛරක්කාරයා අන්තිමට බුදු බව ලබා ගැනීම සඳහා දේවදත්ත කුමාරයාත් එක්ක රජුරුවත් එක්ක එකවෙලේ කරපු අසාර්ථක ව්‍යායාමයේ එක්තරා අවස්ථාවක් විදිහට සඳහන් කරන්න පුළුවන්. මේ වෛරය ඔබ දන්නවා එක ආත්මයකදී දෙහිකදී ඇතිවෙච්ච එකක් නෙමෙයි මේ වෛරය පටන් ගත්තේ වහලා තියෙනවා සේරි වාණිජ ජාතකයේ සේරි වාණිජ ජාතකයේ කච්චපුට කියන වෙලෙන්ද තමයි බුදුරජාණන් වහන්සේගේ පෙර බෝධිසත්ව ආත්මභාවය සේරි වාණිජ වෙලෙන්දාර සන්තලියේ ගැටලුව සන්තලියේ ප්‍රශ්නය ඒ එතනින් ආරම්භ වෙච්ච වෛරය තමයි උපනුපං හැම ආත්මයකම බුදුහාමුදුරන්ගේ හතුරා විදියට බෝධිසත්ව හැම ආත්මයකදී ඉපදිලා බුද්ධත්වයට පත් වෙච්ච ආත්මෙදී තමන්ගේ ඊටාම කිට්ටු ඥාතිවරයෙක් බවට පත් වෙලා මස්සිනා බවට පත් වෙලා බුදුහාමුදුරුවෝ ළඟ මහාන වෙලා භාවනා කළා ධානා ශක්තියත් උපදවාගෙන අහසින් යන්න පුළුවන් තත්වයකටත්පත් වෙලා අර පංචානන්තරේ කර්ම වලින් එකක් සිද්ධ කරගත්ත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ ලේසලවීමෙන් ඉතින් බුදුහාමුදුරුවෝ කිසි කෙනෙකුට මරන්න හැකියාවක් නැහැ. ඒක ධම්ම නියාමයක් කියන එකත් විශේෂයෙන්ම මේ තුලින් පැහැදිලි. මේ තුලින් විශේෂයෙන් පැහැදිලි වෙනවා. පැහැදිලි වෙන කාරණයක්. එතකොට පංචානන්තරේ කර්ම වලින් බරපතලම පංචානන්තරේ කර්මයේ සිද්ධ කරගෙන අපායගාමී වුණා කියන එක බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේදී ප්‍රකාශ දේශනා කළා. ඉතින් මේ වෙලාවේදී මේ පින්නතුන් අත්පත් කරගත් මේ බණ ඇසීම තුළින් පංචශීල සමාදන් වීම තුළින් බුදුහාමුදුරෝ දේශනා කරපු සූත්‍රයක් ඇසුරු කරගෙන බණ ඇසීම තුළින් අත්පත් කරගත්තා වූ ඒ සියලු ආනිසංස බලයෙන් මේ බණ ඇසීමට පැමිණි දායකත්වයේ දරපු ඔබ නමින් මේ පරිලෝක ප්‍රාප්ත සියලුම ඥාතීන් ඒ වගේම රට පුරා මේ බණ ආපු ඔබ සියලු දෙනාගේම නමින් මිය පරලෝක ප්‍රාප්ඥාතීන් මේ පින්පෙත් අනුමෝදන් වෙලා බලාපොරොත්තු බෝධියකින් අමා මහ නිවන් සප සාක්ෂාත් කරගනිත්වා ඔබ සියලු දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණානි සංසේ බලයෙන් දෙව් මිනිස් සප කෙලවර අමා මහ නිර්වාණ සම්පත්තියටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණානි සංසේම සමතම අමා මහ නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් වේවා සාදු සාදු ධර්මානුශාසනාව පෙරතු දේශකයන්න් වහන්සේ කුළුණ්ණාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති කොළඹ බස්නාහිර පළාතේ ද්විතීය සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍යපාද පුත්තේවිල විනීත ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු